සෑම දිනාටම තිරුවන් සරණයි මේ මොහොතේදී සූදානම් වෙන්නේ අස්සාදය ගින්නක් බව තේරුම් කරලා දෙන්න බොහෝ දිනෙක ආස්වාද ආස්වාද කියලා කතා කළාට මේ ආස්වාදය ගින්නක් බව හඳුනගෙන නැහැ ආස්වාදය සැපයක් විදිහටම තමයි හඳුනගෙන තියෙන්නේ අන්නේ ආස්වාදය සැපයක් විදිහට දකින නිසායි මේ ආස්වාද මර උගුලෙන් එහෙම නැත්නම් මේ ආස්වාද ගින්නෙන් ගැලවෙන්න පුළුවන් කමක් නැත්තේ මෙතනදී මේ ආස්වාදයේ ගින්නක් බව හඳුන ගැනීමට නම් සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන සංයෝජන තුන ගැලවෙන ආකාරයට ධර්මයක් ශ්‍රවණය කරගත යුතු වෙනවා. එහෙම නැති වුනොත් මේ සංයෝජන තුන නොගල වුණු කිසිම කෙනෙකුට ආස්වාදයේ ගින්නක් බව තේරෙන්නේ නැහැ, වැටහෙන්නේ නැහැ, තෝර බේර ගන්න බෑ. අපි කල්පනා කරලා බලමු මෙච්චර කාලයක් ඔය ඇත්තු හිතාගෙන හිටියේ ආස්වාදයේ කියලා සත්‍ය වශයෙන්ම පිනවෙන්න යමක් තියෙනවා ඒ නිසයි මේ ලෝක සත්වයෝ මේ තරම් දුරට මේ සංසාර ගමන යන්නේ කියලා. හැබැයි අපි තේරුම් ගන්න ඕන මේ ආස්වාදයේ කියලා පිනවෙන්න යමක් තියෙනවා නම් අපිට නිවන් දකින්න බෑ. මොකද රූප සද්ද ගන්ධ රස ස්පර්ශ තුල යම් ආස්වාදයක් තියෙනවාම කියලා කියන්නේ පෙනෙනකොට ඇහෙනකොට දැනෙනකොට මේ ආස්වාදය ලැබෙනවා. ditta sutta mutu විඤ්ඤාත වෙනකොටම මේ ආස්වාද ලැබෙනවා. හැබැයි මේ ආස්වාද කියලා කියන්නේ ඔයatto රැවටිච්චි වෙස්වලාගත් ගිනි දැල්ලක් බව අඳුනගත යුතු වෙනවා තේරුම් ගත යුතු වෙනවා. දැන් අපි කල්පනා කරලා බලන්න ඕන මෙච්චර කාලයක් මේ විදිහට අනව රාග සංසාර ගමන තුල විද්‍යා ඇහැ පහල කරගෙන නෙවෙයි ආවේ අවිද්‍යා ඇසෙන් යුක්තව ලෝකේ පරිහරණය කරමින් අවිද්‍යාවෙන් යුක්තව ලෝකය පරිහරණය කරපු නිසා මේ තාක්කල් ආවේ පටිච්ච සමුප්පන්න ධර්මය අවබෝධ නොකර මම මගේ කියන දෘෂ්ටියක් පටිච්ච සමුප්පන්න ධර්මතාවයට ඈඳගෙන මේ පටිච්ච වීමත් සං උපාදනය කිරීමත් කියන කාරණාව දිගින් දිගට පවත්වගෙනයි. එනම් මේ මොහොතේ අපි තේරුම් ගන්න ඕන කාරණාවක් තියෙනවා. අපි මේ මොහොත තුල කරන්නේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ තුල යම් ආස්වාදයක් තියෙනවා කියලා හිතාගෙන අපි අර මාර න්‍යාය මොකක්ද කියලා අඳුනගන්නේ නැතිව පටිච්ච සමුප්පන්න ක්‍රියාවලියකට කොටු වෙලා තියෙනවා. අපි මෙන්න මේ විදිහට තේරුම් ගන්න ඕන. යම් තාක්කල් මේ ලෝකය තුල ලෝකයේයි හඳුන්වන සම්මත යමක් තියෙනවා නම් මේ සියල්ලම අයිති මාර ගති වලට බව අපි තේරුම් ගන්න ඕන. මොකද්ද මේ මාර ගති කියලා කියන්නේ? රාග ගති, ద్వේස ගති, මෝහ ගති තුනම අයිති ලෝකයට. මෙන්න මේ රාග ගති, ద్వේස ගති, මෝහ ගති වලට තමයි කියන්නේ මාර ගති කියලා. එහෙනම් දැන් අපි මෙතනදී තේරුම් ගන්න අවශ්‍ය කරනවා යම් පෘතජන සත්වයේ තුල එනම් යම් පෘතජනෙක් තුල ක්‍රියාත්මක වෙන්නේ මෙන්න මේ ගති තුන. මෙන්න මේ ගති තුන තමයි පෙරටු කරගෙන පෘතජ්ජන ලෝක සත්වයා ආස්වාදයක් විදිහට හොවා දක්වමින් මේ සංසාර ගමන යාත්‍රා කරන් ඉදවන්නේ. අපි මෙතනදී මෙන්න මේ විදිහට කල්පනා කරලා බලමු. රූපයක්, ශබ්දයක්, ගන්ධයක්, රසයක්, ස්පර්ශයක් ගැටුණු අවස්ථාවකදී මේ ලෝක සත්වයෝ ප්‍රියයි මනාපයි හරි අප්‍රියයි යමනාපයි හරි කියන මැනීමකටපත් වෙනවා. ඊට පස්සේ යම් ආස්වාදයක් ලබන්නේ කියලා හිතාගෙන අප්‍රිය අමනාප කිසිම රූපයක් සද්දයක් ගන්ධයක් රසයක් ස්පර්ශයක් පස්සේ දුවන්නේ නැහැ හඹා යන්නේ එලවන්නේ නැහැ හැබැයි හඹාගෙන යන්නේ එලවන්නේ මන වඩන රූප සද්ද ගන්ධ රස ස්පර්ශ පස්සේ මේ මන වඩන රූප සද්ද ගන්ධ රස ස්පර්ශයන් අපි හිතනවා සත්‍ය වශයෙන්ම මේ ලෝකෙ විද්‍යාමාන වෙන දේවල් කියලා හැබැයි මේක මාරයට අයිති ගතිවලින් මත් වුණාට පස්සේ මාරයට අයිති ලෝකයේ තුල විද්‍යාමාන වෙන මිරිඟුවක් මිසක සත්‍ය වශයෙන්ම ඇත්තටම මෙහෙම මන වඩන රූප සද්ද ගන්ධ රස ස්පර්ශ කියලා දෙයක් සත්‍ය වශයෙන් නැහැ. හැබැයි ලෝකයේයි සම්මතේ යමක් තියෙනවා නම් මායයටයි ධර්මතාවයට කොටු වෙලා මාර න්‍යායට අහු වෙලා. මෙන්න මෙතනදී කෙනා කෙනා ජීවත් වෙන මවාගත්ත ලෝකයේ තුල මනවඩන රූප සද්ද ගන්ධ රස ස්පර්ශ මුණ ගැහෙනවා. කෙනෙකුට මනවඩන රූප සද්ද ගන්ධ රස ස්පර්ශය තවත් කෙනෙකුට මනවඩන රූපය සද්දයක් ගන්ධය රසයක් ස්පර්ශයක් බවට පත් වෙන්නේ නැහැ. මේකට හේතුව මේ මායයා විසින් නිර්මාණය කරපු මර උගුලට තම තමන් අවිද්‍යාවෙන් පුරුදු කරගත්ත මම කියන ස්වභාවයෙන් ඉඳලා පුරුදු කරගත්ත මෙන්න මේ ගති ස්මර්තු කරගෙන කෙනා කෙනා අර ගතියෙන් මත්විච්ච මනෝ විකාර ලෝකික ජීවත් වෙන නිසා මෙන්න මේ මනෝ විකාරයට අනුව මෙන්න මේ විකෘතියට අනුව කෙනාට කෙනාට මනවඩන රූප සද්ද ගන්ධ රස ස්පර්ශ වලින් පිරිච්ච ලෝකයක් මුණ ගැහෙනවා. දැන් මෙතනදී මේ විදිහට තේරුම් ගමු. යම් කිසි කෙනෙකුට රූප සද්ද ගන්ධ රස ස්පර්ශයක් ඇස ගැටුණාට පස්සේ මේ සංසාර ගමනේ පුරුද්දක් වශයෙන් ඈඳගත් එකතු කරගත්ත අර කුණු ගතිය නැවත නැවතත් මතුවලා එන්න පටන් ගන්නවා. අපි හිතමු ප්‍රියයි මధుරයි මනාපයි ඉෂ්ටයි කාන්තයි කියලා ගතියක් මතුවෙනවා. මෙන්න මේ ගතිය අයිති මට කියලා ගත්තොත් මෙන්න මෙතනදී අපි මුලාවටපත් වෙනවා. එහෙනම් දැන් අපි කල්පනා කරලා බලන්න ඕන යම් කිසි ආකාරයෙන් මේ ලෝක සම්මුතිය තුළ ප්‍රියයි මනාපයි අප්‍රියයි අමනාපයි කියලා අපිට ගතියක් මතුවෙනවා නම් මේ ලෝකේ රූපය, සද්දයක්, ගන්ධයක්, රසයක්, ස්පර්ශයක් ආරම්භයලා. මේ මතුවෙන ගතිය අයිති මායයටම තමයි. මොකද මේ රාග ගති, දේශ ගති, මෝහ ගති තමයි අපි ආස්වාදයේ විදිහට දරාගෙන තියෙන්නේ. මේ රාග ගින්නට මත් වෙලා මත් වෙලා රත් වෙලා රත් වෙලා පුරුද්දට මේ රාග ගින්න ආස්වාදයක් විදිහට දරාගෙන දරාගෙන මේ සංසාර ගමනේ ඇවිල්ලා. අදටත් මේ පුරුද්ද තියෙනවා. අපි මොකද්ද කරන්නේ? රූප සද්ද ගන්ධ රස ස්පර්ශයක් ඇස ගැටුණු ගමන් මෙන්න මේක අර ගතියට දාලා මැනලා බලනවා. මැනලා බලනකොට මත් වෙලා රත් වෙලා පුරුදු ගතියක් නම් මොකද්ද කරන්නේ? මේකට මත් වෙනවා ප්‍රියයි මధుරයි කියලා. එහෙනම් දැන් අපි කල්පනා කරලා බලන්න ඕන. මේ ප්‍රියයි මధుරයි කියලා යමෙක් මත් වෙනවා නම් මත් වෙන්නේ මේ බාහිර රූපයකට, සද්දයකට, ගන්ධයකට, රසයකට, ස්පර්ශයකට නොවේ. මේ ප්‍රියයි මధుරයි කියලා මත් වෙන්නේ රත් වෙන්නේ අර රූප සද්ද ගන්ධ රස ස්පර්ශයක් ගැටෙනකොට අතීත අවිද්‍යාවෙන් එකතු කරපු අන්න අර කුණු ගතිය මත්වීම රත්වීම මතු කරලා දෙනවා. මෙන්න මේ මත් වෙන රත් වෙන ගතියට තමයි පටිච්ච වෙන්නේ. මෙන්න මේ පටිච්ච වීම නිසා ආස්වාදය කියලා යමක් හටගන්නේ. මෙන්න මේක පටිච්ච වෙන්නේ මම කියලා දැක්ක නිසා මෙන්න මේ ගින්න. මෙන්න මේ රාග ගින්න ආස්වාදයක් විදිහට දැක්ක නිසාත් මේක මම වශයෙන් අඳුනගත් නිසාත් මේකට පටිච්ච වෙනවා. මෙන්න මේ ගතියට පටිච්ච වෙලා මොකද්ද කරන්නේ? අන්න ගින්න අවුලව ගන්නවා. මෙන්න මේ ගින්න අපි මෙච්චර කාලයක් දැකලා තිබුණේ ආස්වාදයක් විදිහට සැපයක් විදිහට. එහෙනම් මෙන්න මෙතන අපි අඳුන ගන්න ඕන. මේ මතුවෙන කුණු ශක්තිය මෙන්න මේ මතුවෙන ගිනි පුපුර ගින්නක් බවත් ආස්වාදය කියලා කියන්නේ මහා රාග ගින්නක් බව අඳුනගත්තා නම් මෙන්න මේක මම වශයෙන් මගේ වශයෙන් ගන්න සුදුසු නැති බව දැකලා මෙන්න මේකට මම වශයෙන් අරගෙන විකෘති කෘත්‍යයකින් යුක්තව පටිච්ච වෙලා ඉච්ඡාවක් හදාගත්තොත් කැමැත්තක් හදාගත්තොත් මෙන්න මෙතනදී සං උපාදනය වෙන බව දකින්න ඕන. අපි මෙන්න මේ ගින්න ආස්වාදයක් විදිහට දැකලා මෙන්න මේ ගින්නේ වහලා අපිට ලබන්න පුළුවන් පුදුම ආස්වාදයක් කියලා හිතන තාක්කල් මෙන්න මේක තමයි විකෘතිය. එහෙනම් මේ ගින්නෙන් යමෙක් බලාපොරොත්තු වෙනවා නම් ආස්වාදයක් සිසිලා මේක ලැබිය නොහැකි දෙයක් බව මෙතන තේරුම් ගන්නවා. එහෙනම් මෙන්න මේ රාග ගින්න තමයි මෙච්චර කාලයක් ආස්වාද වශයෙන් තුරුළු කරන දරාගෙන ඇවිල්ලා තියෙන්නේ කියලා තේරුම් අරන් මෙන්න මේ රාග ගින්න උපදිනකොටම මේක මායයට අයිති කුණු ශක්තියක් බව ගින්නක් බව හඳුනගෙන මේ ගින්නට මම කියලා මායාවක් හදාගෙන මිරිඟුවක් හදාගෙන මේ කුණු ගතිය මම වශයෙන් අරගෙන මෙන්න මේකට පටිච්ච වුණොත් අන්න මේක තමයි විකෘති බව හඳුන ගන්නවා මේ පටිච්ච වෙන්න වෙන මොකක්වත් නිසා නෙවෙයි මේ ගින්න ගින්නක් බව හඳුනගන්නේ නැතුව මේ ගින්න ආස්වාදයක් විදිහට සුන්දර දෙයක් විදිහට ගත්ත නිසා. හැබැයි මේකට පටිච්ච වෙන්න වෙන්න නැවත නැවතත් අර රාග ගින්න ඇවිලිලා රාග ගින්නෙන් දිගින් දිගටමත් වෙනවා. මෙන්න මේ මත්වීම මා පිනවනවා මා පිනවනවා කියලා අල්ලගෙන මෙන්න මේ විදිහට අවිද්‍යාවෙන් යුක්තව සංසාර ගමන දිගින් දිගට අපි අරගෙන ආව එකතු කරගෙන ආවා. එහෙනම් දැන් මෙතන තේරුම් ගත යුතුයි මෙවැනි අවිද්‍යාවෙන් යුක්තවයි අපි රාගගින්න ආස්වාදයක් විදියට අරගෙන නැවත නැවතත් මෙන්න මේ රාගගති, දේශගති, මෝහගති අතර මත් වෙලා අන්නේ ගතියට අනුව හදාගත්ත රුවකට බැහැගෙන ඒ ගති ශක්තියෙන්ම හැදිච්චි රූප සද්ද ගන්ධ රස ස්පර්ශ ලෝකය තුලම මායාවේ පැටලිලා මුලාවේ පැටලිලා අතරමං වෙන්නේ. එහෙනම් අපි දකින්න ඕනේ මේ විදිහට. යම් කිසි රූප සද්ද ගන්ධ රස ස්පර්ශ ලෝකයක් ඇහැගන නාසය දිව ශරීරයේ කියන ලෝකයක් රාගගති, දේශගති, මෝහගති වලින්ම නිර්මාණය වෙච්ච දෙයක් බව. එහෙනම් මෙතන සිද්ධ වෙන්නේ නැවත නැවතත් අර රාගගතියෙන්, දේශගතියෙන්, මෝහගතියෙන් මේ රූප, ශබ්ද, ගන්ධ, රස, රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ලෝකේට ඈකර නාසයේ දිව ශරීරයේ කියන මෙන්න මේ අජ්ජත් ආයතන ටික අන්න අර ගති ටිකෙන් මත් කළා රත් කළා ආරෝපණ ශක්තියක් ඇති කරනවා. මෙන්න මේ ආරෝපණ ශක්තිය, රාගගති, දේශගති, මෝහගති ශක්තිය. මෙන්න මේකෙන් ඇහැකරනාසේ දිව ශරීරේ මත් කරාම රත් කරාම ආරෝපණය කරාම අර බාහිර ලෝකේ තියෙන රූප සද්ද ගන්ධ රස ස්පර්ශ ඇතුලේ අන්නන්තරය තුල රාගගිනි දේශගිනි මෝහගිනි වලින් ආවරණය වෙච්ච නිසා මොකද්ද වෙන්නේ අන්න අතන ගතියට ගති ආකර්ෂණයක් ඇති වෙනවා මෙන්න මේක තමයි මේ ලෝකේ නිවන වහන මුලාව මෙන්න මේ වේගය අඳුනගන්න බැරි වෙච්ච නිසා මෙන්න මේ අර මතුවෙන ගින්නට ආරෝපණය වෙන කුණු ශක්තිය ජනිත කරගෙන පටිහිච්ච වෙලා මත් වෙන මෙන්න මේ වේගය අඳුනගන්න බැරි වෙච්ච නිසා මහා වේගිකින් අර අන්නන්තරය රාග ගතියෙන් දේශ ගතියෙන් මෝහ ගතියෙන් තීවුරු වෙලා රත් වෙලා බාහිර රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශත් එක්ක ගතියට ගති ආකර්ෂණයක් හදලා මත් වෙලා රත් වෙලා නැති මමෙක් මෙතනට එකතු කරලා මුලාවටපත් වෙමින් සංසාර ගමන නිර්මාණය වන බව තේරුම්ගත යුතුයි ඉතින් මේක සම්බන්ධයෙන් නොතේරෙන යම්කිසි ගැටලුවක් තියෙනවා නම් නැවත නැවතත් අහලා විස්තර දැනගන්න පුළුවන් අවබෝධ කරගත යුතුම කෑල්ල මේක නිවන් මඟ පූර්ණ කරනවා නම් අනිවාර්යයෙන්ම දැකගත යුතුම දේ මෙන්න මේ ගතියට පටිච්ච වෙලා නැති මමෙක් ආරෝප කරලා රාග ගතියෙන්, ද්වේෂ ගතියෙන්, මෝහ ගතියෙන් ඇහැගණනාසේ දිව ශරීරයේ රත් කරලා මත් කරලා ආරෝපණ කරලා අන්නම්තරයක් හදාගෙන රාගගති දේශගති මෝහගති වලින් අර බාහිර රූප සද්ද ගන්ධ රස ස්පර්ශ ලෝකයට මාර න්‍යාය තුලින් ගති ආකර්ෂණයකින් බැඳෙන ආකාරය හොඳටම තේරුම් ගත්තේ නැත්නම් මෙන්න මේ ගති ආකර්ෂණය අඳුනගෙන අර රාගගති, දේශගති, මෝහගති වලින් charge කරගන්න එක, රත් කරගන්න එක, ආරෝපණය කරගන්න එක ගලවලා අයින් කරලා මෙන්න මේ මම කියන මුලාවෙන් මිරිඟුවෙන් ගැලවෙන්න බේරෙන්න පුළුවන් කමක් නැහැ. ප්‍රඥාවෙන් විමසලා මේ ගැන නැවත නැවත නුවණින් විමසලා මෙතන මතුවෙන ගැටලු කාරණා ටික විසඳගෙන තෝරගෙන අන්නම්තරය රාග ගතියෙන් දේශ ගතියෙන් මෝහ ගතියෙන් තොර කරලා සුද්ධ කරලා අර ගති ආරෝපණ ඉවත් කරලා මම වශයෙන්ගෙන පටිච්ච වෙන ආකාරය අවබෝධ කළා මේ පටිච්චය දුරු කරලා මේ විකෘතිය අඳුනගෙන මෙන්න මේ විකෘතියෙන් හදාගන්න ඉච්ඡාව දුරු කරලා ලය සිසිල් කරගෙන පරාමාස මේ ආමාශය තුල පරදේවල් රාගදේශ මොහ ගති තැම්පත් කරගෙන යන ගමනේ මිදිලා අර ලය සිසිල්භාවයට පත්කරගෙන පෙබාස්වර චිත්තේ නොහොත් නිබ්බාන ධාතුව තමන් තුලින්ම දැකගෙන බුද්ධ උපාදයේ තමන් තුලින්ම දැකගෙන රාග භව, ද්වේෂ භව, මෝහ භව උද්ධ කරලා නිවනින් සැනසීම පිණිස මෙන්න මේ කාරණාව නැවත නැවතත් ප්‍රඥාවෙන් විමසත්වා කියන ආරාධනාව සෑම සියලු දෙනාටම කරනවා තිරුවන් සරණයි. හරි.